ශාසනාව දේශකයන්න් වහන්සේ ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ භාෂා අධ්‍යයන පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කැලිමියේ චිත්තභ්‍යාස සංවර්ධන හා පරිවේෂණ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති පූජ්‍යපාද උතුරාවල ධම්මරතන ස්වාමීන් වහන්සේ Thank you.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 ගච්ඡාමි සං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි තියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තියම්පි ධම්මං සරණං ගච්ඡාමි යම්පි ධම්මං සරණං ගච්ඡාමි යම්පි සංඝං සරණං ගච්ඡාමි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 ගච්ඡාමි සත්‍යම්පි සංඝං සරණං ගච්ඡාමි පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දානා වේරමණී සික්ඛාපදං සමාදියාමි දානා වේරමණී සික්ඛාපදං සමාදියා කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියා වාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සවාදා වේරමණී සික්ඛාපදං සමාදියා සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියා සමන්තා චක් චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්මා ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්මා ශ්‍රවණ කාලෝ අයං භදන්තා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 අපාදකේයි මේ මෙත්තං මෙත්තං විපාදකේයි මේ චතෝපදේයි මේ මෙත්තං මෙත්තං බෞපදේයි මේ මාමං අපාදකෝ හිංසී මාමං හිංසේ දීපාදකෝ මාමං චතුප්පදෝ හිංසී මාමං හිංසේ බහුපදෝති තී වාසනාවන්ත පින්වත්නි දැන් මම මාතුකා කරන්ට යෙදුනේ අපේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ සූත්‍ර දේශනාවක් මේ සූත්‍ර දේශනාව තමයි ඛණ්ඩ පරිත්‍යය එහෙමත් නැත්නම් කන්ද සූත්‍රය ගාථා කීපයක් මාතෘකා වශයෙන් තබා ගත්තී. මේ මාතෘකා ඔබට ඇසෙනවත් එක්කම පිරිවානා පොත් වහන්සේ ආශ්‍රේ නිශ්‍රය කරන කියවන සජ්ජායනා කරන ඔබට මේ කන්ද පරිත්‍යය දහවන සූත්‍රය හැටියට සඳහන් වෙනවා ඔබට දකින්නට පුළුවන්කම අහන්නට පුළුවන්කම කියවලා තිබෙන බව සිහියට ගැනෙනවා ධර්ම ශ්‍රවණය කිරීමට බණ අහන්නට කලින් ධර්මකාරණා කීපයක් කිය යුතුව තිබෙනවා කායේන සංවරෝ සාදු මේ වෙලාවේ මේ ශාලාවේ ඉඳගෙන ඉන්න අය කය තැම්පත් කරගෙන සංසුන් කරගෙන ධර්ම ශ්‍රවණය කරන්නට බණ අහන්නට සූදානම් වෙන්න ඕනේ. ඒ වගේම සාදු වාචාය සංවරු කතා කරන්නේ නැතුව ධර්ම ශ්‍රවණය කරන්නට මා බැරි වෙලාවත් ප්‍රශ්නයක් ඇහුවොත් ඒකටත් උත්තර සපයමින් ධර්ම ශ්‍රවණය කරන්නට ඕනේ. ඒ වගේම මනසා සංවරෝ සාදු මහලකෝ ශක්තියක් බලයක් තියෙන ඔයත්න්ගේ හිත මේ බණහන අයගේ සිත තැම්පත් කරගෙන සංසුන් කරගෙන සංවර කරගෙන බණහන්නට ඕනේ. ඒ වගේම ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සුදේශීය සේවයට රට පුරාම ඉඳගෙන සවන් දෙන පිරිස ලෝකයේ සමස්ත ලෝකයේ යම් කෙනෙක් මේ ගුවන් විදුලියට සවන් දෙනවා නම් ඒ අයත් ඔය කියපු ආකාරයට gedara ඉඳගෙන වාඩි වෙලා මේ ධර්ම ශ්‍රවණය කිරීමට සූදානම් වෙන නිසා හැමදෙනාම ධර්ම ශ්‍රවණය කරලා උතුම් වූ නිවන සාක්ෂාත් වේවා කියන අරමුණ ඇතුව ධර්ම ශ්‍රවණය කරන්න. අපේ බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ මේ කාලේ වැඩ හිටියේ. බුදුරජාණන් වහන්සේ සරත් නුවර ජේතවනාරාමේ වැඩ සිටින කාලේ ප්‍රත්‍යන්ත විහාරයක භික්ෂුන් වහන්සේ කෙනෙක් ණයෙකු දෂ්ට කරලා මරණයටපත් වුණා. අපවත් වුණා. මේ කාරණය භික්ෂුන් අතර සාකච්ඡා කළා. ඒ භික්ෂුන් වහන්සේලා සියලු දෙනා එක්ව ඒ ප්‍රාන්තයේ හිටපු පිරිස සවැත් නුවර ජේතවනාරාමේට වැඩම කරලා බුදුරජාණන් වහන්සේට වැඳලා එකක් පස්ව හිඳගලා බුදුරජාණන් වහන්සේට මේ කාරණේ කියා හිටියා ස්වාමීනි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ප්‍රත්‍යන්ත ප්‍රදේශයක වාසය කරපු භික්ෂුන් වහන්සේ කෙනෙකුට සරේප්‍රයක දෂ්ට කළා. ඒ විස හේතු කොටගෙන ඒ භික්ෂුව අපවත් වුණා කාල යාත්‍රා කළයි කියලා කාරණේ. මෙන්න මේ කාරණේ නිමිති කරගෙන බුදුරජාණන් වහන්සේ කන්ද පරිත්‍තය එහෙම නැත්නම් කඳ සූත්‍රය දේශනා කරන්ට යෙදුනි. ඒ භික්ෂුන් වහන්සේලා එහෙම ප්‍රකාශ කළයින් පස්සේ බුදුරජාණන් වහන්සේ මහණෙනි ඒ භික්ෂුව සතර රාජ කුලයන්ට මෛත්‍රී කරලා නැහැ. මෙත්සිත පතුරවලා නැහැ. මෛත්‍රිය වැඩුවා නම් මෙත්සිත පතුරවා නම් භාවනා කළා නම් ඒ භික්ෂුව කලුරිය කරන්නේ අපවත් වෙන්නේ නැහැයි කියලා. ඒ ප්‍රකාශය බුදුරජාණන් වහන්සේ අර භික්ෂූන්ට දැනුවත් කළා. ඒ එක්කම අපි දැනගන්නට ඕන මේ සතර සර්ප රාජ කුල මොනවද කියලා. මේ සූත්‍රයෙන් මේ ගාථා වලින් මම පැහැදිලි කළා. එකක් තමයි ඒ කුලයක් තමයි විරූපාක්ෂ සර්ප රාජ කුලය. ඒ වගේම දෙවෙනි කුලය ඒරාපත සර්ප රාජ කුලය. චබ්බ්‍යාපුත්ත සර්ප රාජ කුලය. ඒ වගේම කන්හා ගෝතමක සර්පරාජ කුලය. මෙන්න මේ කියන නාග කුලයන්ට මෛත්‍රිය පැතුරුවා නම් මෙස්සිත යොමු කළා නම් මේ සතර අහිරාජ කුලයන් වෙතට ඒ භික්ෂුව හෝ වෙනත් කෙනෙක් හෝ බණහන ඔබ හෝ සමස්ත ලංකා වාසීන් හෝ ලෝක වාසීන් හෝ සත වෙත පතලා වූ මහා කරුණාවෙන් යුක්තව මහත් කරුණාවක් කෙසේ වෙතත් මෛත්‍රිය කරනවා නම් සතෙක් සර්පයෙකුගෙන් හානියක් වෙන්නේ නැති බව තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. මෙම කන්ද සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ උගන්වනවා අනුජානාමි භික්කවේ ඉමානි චත්තාරි අහිරාජ කුලානි නිත්තේන චිත්තේන පරිතුම් අත්ත බුත්තියා අත්ත රක්කාය අත්ත පරිත්තායාති බුදුහාමුදුරුවෝ භික්ෂුන් වහන්සේලාට අනුදැන වදාරනවා මහණෙනි මේ කියපු අහිරාජ කුලයන්ට එහෙම නැත්නම් නාග කුල හතරට මෛත්‍රී සිත පතුරවන්නට ඇයි අපි මේ මෛත්‍රී සිත මේ අහිරාජ කුලයන්ට පතුරවන්නේ අත්ත බුත්තියා තමන්ගේ සංවරය පිණිස අත්ත රක්කාය තමන්ගේ ආරක්ෂාව පිණිස අත්ත පරිත්තා තමන්ට පිරිත පිණිස පිරිත කියන්නේ ආරක්ෂාව කියන එකමයි මෙන්න මේ නිසා මේ විදියට මෛත්‍රිය පතුරවන්නටයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනු ලබනවා පින්වත්නි මේ සර්පය ගැන කතා කරනකොට ඔබ විවිධ වූ සර්පයන් පිළිබඳව විස වැඩි සර්පයෝ විස අඩු සර්පයෝ ආදී සර්ප වර්ග ගැන සාකච්ඡා කරනවා කතා කරලා තියෙනවා මේ ධර්ම දේශනාවට සවන් දෙන දුෂ්කර ප්‍රදේශවල ඉන්න පින්වතුන් දැන් බණහන ගමම්ම ඒ සර්පයන් පිළිබඳ නම් ගම් මතකට එනවා අපේ බණ පොතත් විස්තර කරනවා සර්ප වර්ග හතරක් නම් ගම් ඔහොම සඳහන් කරන අතර සර්ප විෂ වර්ග හතරක් තිබෙනවා. මොනවද මේ විෂ වර්ග හතර කියලා කියන්නේ? දත්ත විෂ. සර්පයේ දැක්ක ගමන් අපිට විෂ හැදෙනවා. ඒක පුදුම කතාවක්. එච්චර දරුණු භයානක සත්තු ඉන්නවා. සර්පයා දැකීම තුලින්ම අපිට අපේ ශරීරයට විෂ එනවා කාන්දු වෙලාවේ සතාගේ. එනිසා විස මූර්ජා වෙන්නට මිනිසයාට ඉඩකඩ තියෙනවා. දිට්ඨ විස සර්පයා දැකීම අතන දත්ත කියලා කිව්වේ දත්ත විස කියලා කිව්වේ සර්පේ දෂ්ට කිරීමෙන් විස ගත වෙනවා. මෙතන දිට්ඨ විස කියලා කියන්නේ සර්පේ දැකීමෙන්ම විස කාන්දු වෙනවා මම සඳහන් කළේ. එතකොට ඔන්න විස අපිට ශරීරගත වෙන ක්‍රම දෙකක් නේ. එකක් තමයි දත්ත විස. ඒ මොකද්ද දත්ත විස කියලා කියන්නේ? සර්පයා දෂ්ට කිරීමෙන් සර්පයා හපා කෑමෙන් ශරීරගත විස ඇති වෙනවා. ඒ නිසා මිනිස්සෙක් නැත්නම් සතෙක් මරණයටපත් වෙනවා. ඒ වගේම දිත්ත විස. සර්පයා දැකීම මාත්‍රේනොත් මේ විස හට ගන්නවා කෙනෙක් මරණයටපත් වෙන්න පුළුවන්. තවත් එකක් තමයි පුට්ට විස. පුට්ට කියලා කියන්නේ ස්පර්ශ කිරීමෙන් කවුද ඉතින් සර්පය අත ගන්න යන්නේ යම් කිසි කෙනෙක් සර්පයෙක් අත ගන්න ගියොත් ස්පර්ශ කරන්න ගියොත් සර්පය හපනවා දෂ්ට කරනවා එතකොට ස්පර්ශේනොත් කෙනෙකුට හානියක් වෙන්න පුළුවන් මරණයටපත් වෙන්න පුළුවන් කාල යාත්‍රා කරන්නට පුළුවන් ඒ විතරක් නෙවෙයි වාත විස සර්පයාගේ විස විදීමෙන් සමහර සත්තු ඉන්නවා මේ විස විදිනවා ඔය ගැටි දැකලා ඇති චූටි කුරුමියෙක් වගේ සතෙක් ඉන්න ඌට බැරි වෙලාවත් ඇඟිල්ල තිබ්බ මේ එක පාටම දුමක් වගේ පිට කරනවා. ඒ වගේම ඔබ දැකලා ඇති මේ සර්පයොත් මේ විස මේ වාතයට සුළඟට එකතු කරනවා විදිනවා. මෙන්න මේ ක්‍රමයට සර්පයන්ගේ විස ක්‍රම හතරක් අපේ බණ පොත්වල සඳහන් වෙනවා. එතකොට දත්ත විස සර්පයා දෂ්ට කිරීමෙන් විස හට ගන්නවා. දිත්ත විස සර්පයා දැකීමෙන් විස හට ගන්නවා. පුට්ට විස සර්පයා ස්පර්ශ කිරීමෙන් විස හට ගන්නවා. වාත විස සර්පයා සුලඟින් විස විදීමෙන් විස හට ගන්නවා කියලා ක්‍රම හතරකුත් පෙන්නනවා. මෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේ කරුණු දක්වමින් මේ කන්ද සූත්‍රය ඊළඟට බුදුරජාණන් වහන්සේ ගාථාවලට පරිවර්තනය කරලා pāli වගන්ති හැටියට මුලින් දේශනා කරනවා ඊට පස්සේ ගාථා හැටියට මේ කන්ද සූත්‍රයේදී ගාථා කීපයක්ම දේශනා කරනවා වෛතරසු කරනවා ඒ ගාථා ටික තමයි මම මුලින්ම සඳහන් කරනු ලැබේ අපි මේ ගාථා පිළිබඳ නැවත ඔබේ අවධානය යොමු කරමු විරූපක්කේහි මේ මෙත්තං මෙත්තං ඒරා පතේහි මේ සබ්බ්‍යා පුත්තේහි මේ මෙත්තං මෙත්තං කන්හා ගෝතම කේහිච මේ කියලා කියන්නේ මගේ පාලි වචනනේ බුදුහාමුදුරන්ගේ දේශනාව පාලියයි මේ මගේ මෙත්තං මෛත්‍රිය මා විසින් කරනු ලබන මෛත්‍රිය විරූපක්කේහි විරූපාක්ෂනම් කුලයට සර්ප කුලයට යොමු වේවා ඒ නමක් හැටියට ඒ කුලයක් හැටියට සමූහයක් හැටියට මගේ මෛත්‍රිය විරූපාසනම් සත්ත්ව කුලයට වේවා කියලා කියන්න බුදුහාමුදුරු ගන්නනවා ඒ වගේම මෙත්තං ඒරාපතේහි මේ මේ මගේ මෙත්තං මෛත්‍රිය ඒරාපතේ ඒරාපත කියලා සර්ප කුලයට යොමු වේවා චබ්බ්‍යා පුත්තේහි මේ මෙත්තං මේ මගේ මෛත්‍රියේ චබ්බ්‍යාපුත්ත කියලා සර්ප කුලයක් තියෙනවා ඒ කුලයට යොමු වේවා. මෙත්තං කන්හා ගෝතමකේ හිත මගේ මෛත්‍රිය කන්හා ගෝතමක කියන මේ සර්ප කුලයට සිදු වේවා යොමු වේවා. දැන් බලන්න අර සූත්‍රය පාඨ වලින් දක්වපු දේශනාව බුදුහාමුදුරුවෝ ඒක ගාතාවට නගලා දක්වනවා මේ සර්ප කුල හතර. ඔබට මතකයි අර මුලින් මතක් කළ පරිදි. ඊළඟට බුදුහාමුදුරුවෝ මෙහෙම සර්ප කුල හතර දක්වලා සියලු සතුන්ටත් මෛත්‍රී කරන්නයි කියලා කියන ඔබට පාඩම් කරණීය සූත්‍රය කොටස් කොටස් වලට බෙදලා සත්ව කොටාස දක්වලා ඊට පස්සේ මෛත්‍රිය පිළිබඳ උගන්වනවනේ ඒ වගේම තමයි මෙතන කන්ද පරිච්ඡේදී කන්ද සූත්‍රයේදී උගන්වන්නේ මොකද්ද බලන්න අපාදකේහි මේ මෙත්තං මෙත්තං විපාදකේහි මේ චතුප්පදේහි මේ මෙත්තං මෙත්තං බහුප්පදේහි මේ බුදුහාමුදුරු උගන්වනවා මේ මාගේ මෙත්තං මෛත්‍රිය අපාදකේහි අපාදකේහි කියලා කිව්වේ පාද නැති පාද නැති සත්තු හැටියට ඔබට මතක් වෙනෝ නයි පිඹුරු පොළොන් ආදී සත්තු තවත් සතුන් මතක් වෙනවා. ඒ සියලුම සත්තු කකුල් නැති අපාද ඒ සියලුම සත්ත්ව කොටාසවලට මේ මාගේ මෛත්‍රිය වේවා. මෛත්‍රී භාවනාවනේ ඔබ මෛත්‍රී භාවනාව කරනවා. මේ ගුවන් විදුලියට සවන් දෙන ලංකාහා ලෝකවාසී පින්වතුන් විනාඩි 10ක් හරි මෛත්‍රී කරනවා. සබ්බේ සත්තා භවන්තු සුඛිතාත්තා සියලු සත්වෝ සුඛිත මුග්ධ තත්වයට පත් වේවාදී වශයෙන් එක එකනා එක එක ක්‍රමවලට සකස් කරගෙන පොතපත කියවලා තමන් මෛත්‍රිය වඩනවා. මෙතනදී අපාදකේහි පාද නැති සතුන් කෙරෙහි මේ මාගේ මෛත්‍රිය වේවා කියලා මෛත්‍රී භාවනාව කරනවා. එපමණක් නෙවෙයි මෙත්තං විපාදකේහි මේ පා දෙකක් තියෙන විශේෂයෙන් මනුස්ස ගණය සත්වයා පිළිබඳව මේ මෛත්‍රිය සිදු වේවා චතුප්පදේහි මේ මෙත්ත මේ මාගේ මෛත්‍රියේ චතුප්පද කියලා කිව්වේ පාද හතරක් තියෙන ඔබට මතක් වෙනවා හත්ති අස්ව ගව මහිසාදී තවත් සත්තු ගොඩක් මතක් වෙයි ඒ සියලුම සතුන්ටත් මේ මගේ මෛත්‍රිය යොමු වේවා ඒ විතරක් නෙවෙයි මෙත්තම් බහුප්පදේහි මේ මේ මාගේ මෛත්‍රිය බහුපාද කියලා කිව්වේ. බොහෝ පාද තියෙන අය කටියට මතකෙට නැගෙවි පත්ත ගෝනුසු ආදී සතුන් කකුල් ගොඩක් තියෙන හතරකට වැඩි තියෙන සත්තු. දැන් බලන්න මේ විදිහට මේ ලෝක ධාතුවේ සත්ව කොටාස බෙදුවා කොටස් හතරකට. එකක් පාද නැති, පාද දෙකක් ඇති, පාද හතරක් ඇති, පාද ගොඩක් ඇති බහුපාද. දැන් බලන්න ලෝකෙම අයිති උනානේ. බුදුහාමුදුරන්ගේ ඥානෙ ඒ විදිහට මෛත්‍රිය වඩන්නට ඕනේ කියලා අර භික්ෂුන් වහන්සේලාට එදා සවැත් නුවර ජේතවනාරාමේදී දේශනා කරනු ලබනවා. ඒ විතරක් නෙවෙයි. තවත් ගාතාවක් බුදුහාමුදුරු ගන්නනවා මාමං අපාදකෝ හිංසී මාමං හිංසි දීපාදකෝ මාමං චතුප්පදෝ හිංසී මාමං හිංසි බහුප්පදෝ හිංසි කියලා කියන්නේ කරදරයක් කරනවා නම් කම්කටොල්ලක් කරනවා නම් යම් සත්‍යයකට මාමං අපාදකෝ හිංසි මට කකුල් නැති සතෙකුගෙන් ඒ කියේ අපාදකෝ පාද නැති සතෙකුගෙන් කරදරයක් නොම වේවා ඒ වගේම මාමං හිංසි දීපාදකෝ පාදිකක් ඇති සතෙකුගෙන් මට කරදරයක් නොම වේවා අනුන්ටත් කරදරයක් නොම වේවා කාටවත් ඒ වගේම මාමං චතුප්පදෝ හිංසී පා හතරක් තියෙන සතෙකුගෙන් මට කරදරයක් නොම වේවා අනුන්ටත් එසේ නොවේවා මාමං හිංසී බහුප්පදෝ බොහෝ පාද ඇති සතුන්ට ගෙන් මට කරදරයක් නොම වේවා ඒ වගේම මේ සතුන්ටත් අන්‍යයන්ටත් කරදරයක් නොම වේවා කියලා මෙන්න මෙහෙම මෛත්‍රිය පතුරන ආකාරයේ පිළිබඳව බුදුරජාණන් වහන්සේ උගන්වනු ලබනවා දේශනා කරනවා. ඉතින් මේ මෛත්‍රී භාවනාව කරණීය මෙත්ත සූත්‍රයේදී උගන්වනවනේ. තිත්තං තරං නිසින්නෝවා සයානෝවා යාව තස්ස විගත විද්දෝ දැන් ආනාපාන සති භාවනාව වඩනවා නම් හොඳට පුරුෂ පක්ෂයේ අය නම් එරමිනියේ ගොතාගෙන අපි කියන්නේ බද්ද පරියාංකයෙන් ඉඳ ගන්න ඕනේ. කොන්ද බෙල්ල ඉස කෙලින් තියා ගන්න ඕනේ. වම් අත උඩින් දකුණු අත තියා ගන්න. කාන්තා පක්ෂය නම් අර්ධ පරියාංකය. කකුල් දෙක පිටිපස්සට නමලා ඒ උඩ ඉඳගෙන කොන්ද බෙල්ල හා ඉස ඍජුව තියාගෙන වම් අත උඩින් දකුණු අත තියාගෙන භාවනා කරනවා දැකලා ඇතිනේ. ඉතින් ඒ විදිහට භාවනා කරනවා. නමුත් මේ මෛත්‍රී භාවනාව වඩන කෙනාට ඔබට තියෙනවනේ ඉරියව් හතරක්. ඒ ඉරියව් හතරෙම මෛත්‍රිය වඩන්න පුළුවන්. යන විට ඉඳගෙන ඉන්න විට හිටගෙන ඉන්න විට ඒ වගේම නිදා ගන්න විට එතකොට ගමන් කරනකොටත් මෛත්‍රී කරන්න පුළුවන් හිටගෙන ඉන්නකොටත් මෛත්‍රී කරන්න පුළුවන් ඉඳගෙන ඉන්නකොටත් මෛත්‍රී කරන්න පුළුවන් නිින්ද යනතුරු නොනිදා සිටිනතුරු සයනේ මෛත්‍රී කරන්න පුළුවන් මෙන්න මේ විදිහට කරණීය මෙත්ත සූත්‍රයේදී උගන්වනවා. දැන් බුදුරජාණන් වහන්සේ එදා භික්ෂූන්ට ඒ ඒ සත්ව කොට්ටාස වලට මෛත්‍රී කරන ආකාරය දේශනා කළා. ඒ වගේම දෙවෙනි කාරණයක් හැටියටත් පොදු වශයෙන් සියලු සත්වයන්ට මෛත්‍රී කරන ආකාරයත් මේ කන්ද සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනු ලබනවා. අපි ඒකත් බලමු. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ කන්ද සූත්‍රයේ. ඔබට මතකත් ඇති සබ්බේ සත්තා සබ්බේ පානා සබ්බේ භූතාච කේවලා සබ්බේ භද්‍රානි පස්සන්තු මාකංචි පාපමාගම ලස්සන ගාතාවක්. බුදුහාරෝ උගන්වනවා සබ්බේ සත්තා සියලු සත්වයෝ සබ්බේ පානා සියලු ප්‍රාණීහු සබ්බේ සත්තා කියලා කිව්වේ ඔබ ඔබ මේ ගුවන් විදුලියට සවන් දෙන ඔබ භාවනා කරනවා සබ්බේ සත්තා සියලු සත්වයෝ කියන්නේ කවුද සියලු සත්වයෝ අපේ බණපතේ කොටස් හතරකට උගන්වනවා ඔබට මතකට ලැබේවි අණ්ඩජ ජලාබුජ සංසේජජ ඕපපාතික ඔය කියවේ pāli වචන. අණ්ඩජ කියලා කියන්නේ මේ ලෝක ධාතුවේ සත්තු කොටස් හතරකින් උප්පත්ති ලැබනකොට එක කොටසක් තමයි බිත්තර වලින් උප්පත්ති ලැබෙන සත්තු. බුදුහන්සේ ඥාන ශක්තිය යොමු කරලා ලෝකේ කොටස් හතරකට සියලු සත්වයෝ යොමු කරනවා. ජලාබුජ කියලා කියන්නේ කුසක් තුල එහෙම නැත්නම් ආවරණයක් තුල තව අලුත් ක්‍රමයට උත්පත්ති නිස්පාදන කරන ආකාරයට වීදුරු බටයක් වීදුරු නලයක් තුල කොටින්ම කියනවා නම් ආවරණයක් තුල උත්පත්ති ලැබන සත්තු සංසේදජ කියලා කියන්නේ රොඩු කුණු පල් වෙන තැන්වල එක්කෝ ජලයේ පල් වෙන තැන එහෙම නැත්නම් රොඩු ආදී ද්‍රව්‍ය පල් වෙන තැන සත්තු හට ගන්නවා මේ දේශනාව අහන සමහර අය අපේ රටේ වුණත් දුෂ්කර පළාත්වල ඔය තල මේ තලයට ඒවා ගොවිතැන් කරන අය කපලා ඒවා ගොඩ කරලා ගහ මේ වටේට ගහලා තිබ්බහම බලන්න ඒවා ලක්ෂ කෝටි ගාණක් සත්තු නිෂ්පාදනය වෙන උපදිනවා. තල බහුව කියලාත් කියනවා ඒකට නම. ඒ යන්නේ ඒ වගේ රොඩු කුරු පල් වෙන තැන්වල සතු උපදිනවා. මේ කියන කොට්ටාස හතරට තමයි සබ්බේ සත්තා කියලා කිව්වේ. ඔබ භාවනා කරනකොට සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා කියලා කියනවනේ. ඒ මෛත්‍රිය වඩනවනේ මෙත් පතුරනවනේ. ඒ සියලු සත්වෝ කියලා කිව්වේ බිත්තර වලින් උපදින සත්තු, කුහරයක් ඇතුලේ ආවරණයක් ඇතුලේ උපදින සත්තු, ඒ වගේම පොඩු කුණු පල් වෙන තැන්වල සත්තු තවත් සත්තු කොටාසයක් ඉන්නවනේ ඕපපාතික. හැබැයි ඔබත් මමත් දැකලා නැති උප්පත්තියක්. සමහර අමනුෂ්‍යෝ මේ විදිහට අම්මේ තාත්තෙක් නැතුව දෙවි දේවතාවරු ආදී අය උප්පත්ති ලබනවා. ඉතින් මෙන්න මේවා තමයි ඕපපාතික කියලා කියන්නේ. මෙන්න මේ කොටස් හතර තමයි සියලු සත්වයෝ කියලා සඳහන් කළේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙහෙම උගන්වලා සබ්බේ භද්‍රානි පස්සන්තු හැම දෙන යහපතක්ම දකිත්වා හැම දෙනාම සියලු සත්‍යෝ යහපතක්ම යහපත් සිතුවිල්ලක්ම ඇතිවෙත්වා ඒ විතරක් නෙවෙයි මා කංචි පාපමාගම මොවුන් කෙරෙන් කිසිවෙකුටත් දුකක් ඇති නොවේවා මේ සබ්බේ සත්තා සබ්බේ පාණා සබ්බේ භූතාච මෙන්න මේ සියලු සත්‍යෝ සියලු ප්‍රාණියෝ සියලු භූත කොටස් මේ කියන අයට යහපතක්ම සිද්ධ වේවා මේ කියන අයට කිසිම හේතුවක් උඩ කිසිම දුකක් කරදරයක් නොම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා මෛත්‍රිය. ඒ විතරක් නෙවෙයි බුදුහාමුදුරුවෝ දේශනා කරනවා අප්‍රමාණෝ බුද්ධෝ අප්‍රමාණෝ ධම්මෝ අපමානෝ සංඝෝ පමානවන්තානි සිරින් සපානි අයිවිච්චිකා සතබදී උන්නානාබී සරබූමෝසිකා අපමානෝ බුද්ධෝ හොඳට මතක තියෙන වචනයක් බුදු ගුණ අපමණයි අප්‍රමාණයි කියලා නිම කරන්න බෑ බුදු ගුණ වශයෙන් ගත්තොත් ගුණ නවයක් ඒ සියල්ලක්ම කඳු වශයෙන් බුදු ගුණ කඳු වශයෙන් ගත්තොත් ඒ කන්දක තියෙන ಗುಣ අපි උදාහරණයට කියන්නේ කන්දක් පස් කන්දක් ගත්තාම ඒකේ තියෙන වැලියට ගණන කියන්න පුළුවන්ද බෑනේ ඒ වගේ බුදු ගුණ කන්දක් ගත්තාම ඒකේ තියෙන ಗುಣ ගණන අපිට කියලා නිම කරන්න බෑ ඒ නිසා අප්‍රමාණෝ බුද්ධෝ බුදු ගුණ අපමණයි අප්‍රමාණෝ ධම්මෝ දහම් ගුණ අපමණයි අප්‍රමාණෝ සංඝෝ සංඝ ගුණ අපමණයි පමානවන්තානි සිරින් සපානි අයිවිච්චිකා සතපදී උන්නානා බී සරබූමෝසිකා සතකල්පාස ගොඩක් සඳහන් කරනවා සර්පයෝ ඒ වගේම මකුලුවෝ සිකනල්ලු මීයෝ මේ ආදී වශයෙන් මම මුලින් කියපු සතුන් ආදී සියලු සත්ත්ව ගණයා වෙත සත්ත්ව කොට්ටාස වෙත මෙත්තන් මෛත්‍රිය පැතිරවිය යුතුයි භාවනා කරන්නයි කියලා කියන්නේ ආරක්ෂාව සඳහා ඒ විතරක් නෙවෙයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කතාමේ රක්කා කතාමේ පරිත්තා පටික්කමන්තු භූතානි සෝහං නමෝ භගවතෝ නමෝ සත්තන්නං සම්මා සම්බුද්ධානන්ති බුදුරජාණන් වහන්සේ තුනුරුවන්ගේ ಗುಣ සිහි කිරීමෙන් මා ආරක්ෂා කරත්වා ඒ වගේම මා පරිත්‍රාණයෝ කරන ලදී. මේ මේම සඳහන් කරන්නේ කතාමේ රක්කා කතාමේ පරිත්තා බුදු ගුණ සිහි කිරීමෙන් දහම් ගුණ සිහි කිරීමෙන් සංඝ ගුණ සිහි කිරීමෙන් ඔබට ආරක්ෂාවක්ම වේවා මට ආරක්ෂාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ නිසා මෙය පිරිතක් හැටියටත් පරිත්‍රාණයක් හැටියටත් ආරක්ෂාවක් හැටියට කියනවා. ඒ විතරක් නෙවෙයි මා කෙරෙහි අහිත සිත් ඇති සත්වයෝ ඉවසත්වා කරුණාව මෛත්‍රිය පතුරත්වා කියලා කියන්නේ. අහිත සතෙක් ඉන්නවනම් හිතවත් සතෙක් ඉන්නවනම් කෙනෙක් ඉන්නවනම් මෛත්‍රිය පැතිරවිය යුතුයි. ඒ වගේම කියන සෝහං නමෝ භගවතු ඒ මම භාග්‍යවතුන් වහන්සේට වඳිමි. ඒ විතරක් නෙවෙයි මෙතනදී සඳහන් කරනවා නමෝ සත්තං සම්මා සම්බුද්ධානං සත්බුදුවරයන් වහන්සේලාටත් මාගේ নমස්කාරය වේවා කියන මේ කාලේ ඔබ බණහන ඔය පිරිස වාසනාවන්ත පිරිස සත්බුදු පූජා පවත්වනවා. ඇයි සත්බුදු කියලා කියන්නේ? අපේ බුදුරජාණන් වහන්සේ ගෞතම ගෞතම බුදුහාමුදුරුවෝ. නමුත් බුදුරයන් වහන්සේලා සද්දෙනෙක් පිළිබඳව සඳහන් කරනවා විපස්සී බුදුහාමුදුරුවෝ සිකී බුදුහාමුදුරුවෝ වෙස්සබූ බුදුහාමුදුරුවෝ කකුසඳ බුදුහාමුදුරුවෝ කොණාගම බුදුහාමුදුරුවෝ කාශ්‍යප බුදුහාමුදුරුවෝ හා ගෞතම බුදුහාමුදුරුවෝ කියලා. මේ ශාසනයට මහා භද්‍ර කල්පයක්. ඒ නිසා කකුසඳ කොණාගම කාශ්‍යප ගෞතම මහා භද්‍ර කල්පය හතර දෙනෙක් උත්පත්ති ලැබලා බුද්ධත්වයේ ලැබලා ඉන්නවා. පස්වෙනෙක් වෙන්නේ මෛත්‍රී බුදුහාමුදුරුවෝත් පහළ වුණයින් පස්සේ ඒකටම සම්බන්ධ කරනවා විපස්සී සිකී වෙස්සබූ කියන බුදුරජාණන් වහන්සේලා මේ බුදුරජාණන් වහන්සේලා ඊටාම ගුණේ ගත්තාම සීලේ ගත්තාම ඊටාම ශක්තිමත් ඒ නිසා උන්වහන්සේලාටත් වැඳලා ආරක්ෂාව සලසනවා සිහිපත් කරනවා මට මතක් වෙනවා අපේ බණ පොත්වල තියෙනවා කතාවක් දතරාස්ත විරූඩ විරූපාක්ෂ වෛශ්‍රවණ කියන සතරවරන් දෙවියෝ අමනුෂ්‍ය දෝෂ කරදර කම්කටොළු කරදර බාධක මතු වුනහම මේ වගේ බේරෙන්නට කල්පනා කළා දෙවිවරු දෙවි රජ දරුවෝ සතරවරන් මහ දෙවි රජුගේ දරුවෝ ඔය කට්ටිය දවසක් වෛශ්‍රවණගේ නුවර තියෙන්නේ ආටානාට නුවරයි හතර දෙනාම එකතු වෙලා සාකච්ඡා කරලා සත්බුදුවරුන්ගේ නම් යොදලා පිරිතක් හැදුවා. මේ දෙවිවරු හතර දෙනා තවත් තිරිසත් දෙවි දේවතාවරු එකතු වෙලා අර මම මුලින් කියපු සත්බුදුවරුන්ගේ නම් ටික එකතු කරලා පිරිතක් සකස් කරලා රජගහ නුවර බුදුරජාණන් වහන්සේ වැඩ සිටිනවා. බුදුරජාණන් වහන්සේ ගාවට ගිහිල්ලා බුදුහාමුදුරන්ට මේ පිරිත ඉදිරිපත් කරලා බුද්ධ ආඥා චක්‍රයේ පිහිටුවලා මේ පිරිත සජ්ජහායනා කරමුයි කියලා ආරක්ෂාව සලසා ගමු අමනුෂ්‍ය ආදී පිරිසගෙන් කියලා මේ පිරිත සකස් කරගෙන ගිහිල්ලා බුදුහාමුදුරන්ට ඉදිරිපත් කළා. බුදුහාමුදුරෝ මේ පිරිත කියවලා බලලා බුද්ධ ආඥා චක්‍රයක් පිහිටවලා නැවතත් දේශනා කරන්නට යෙදුණා. ඒක තමයි ඔබ හොඳට අහලා පළපුරුදු ආටානාටි සූත්‍රය බලන්න. එතකොට මේ ඛණ්ඩ පරිත්‍යේ මුල් කරගෙන අපිට දේශනා කරන්නේ බුදුරජාණන් වහන්සේ පරිසරයේ ජීවත් වෙන සතුන්ගෙන් ආරක්ෂාව ලබා ගැනීම සඳහා. දැන් අපි මන්තර ශාස්ත්‍ර ගැන කතා කරනකොටත් ආරක්ෂාව සර්පියෝ කාපුවා මතුරනවා. සර්පියෝ කාපුවාම එක එක බේත් හේත් ආදිය දෙනවා. වෙද මහත්තුරු. ඒ වගේම අද නම් ඉංග්‍රීසි වෙදකම වැඩි දියුණු වෙලා තියෙන නිසා බටහිර වෙදකම අද සර්පේ දෂ්ට කරපු ගමන්ම සර්පයත් එක්කම අල්ලන් ගියාම ඒකට අදාළ බේත් ටික විදිනවා. අදාළ ප්‍රතිකර්ම කරන නිසා විස ඉක්මනින් යටපත් කරගන්න පුළුවන් වෙනවා. නමුත් එදා ඒ වගේම අදත් දුෂ්කර ප්‍රදේශවල රෝහල් නැති දුෂ්කර ප්‍රදේශවල ජීවත් වීම සඳහා ආරක්ෂාව සලසා ගත යුතු තිබෙනදී ඒ සඳහා හොඳම පිරිතක් තමයි අද ධර්ම දේශනා මාතෘකාව වශයෙන් තබාගත් ආඛණ්ඩ පරිත්‍යය කන්ද සූත්‍රය. ඉතින් බුදුහාමුදුරන්ගේ ගුණ සිහිපත් කරලා අය මන්ත්‍රයක් හදලා තියෙනවා. දැන් බලන්න මට මතකෙට මතක් වෙනවා ඒක මන්ත්‍රයක්. ඕං අහං නව රාජයාමි වජ්‍රහස්ත නාතයාමි ප්‍රතේශර මහේශ්වර යාමි පංච තථාගතයන් බලන්න බුදුහාමුදුරන් ගුණ ඒ මන්ත්‍රවලටත් අතුල් කරලා ඉතින් එහෙම අතුල් කරලා මේ මන්ත්‍ර සකස් කරලා තියෙනවා බුදු ගුණ සිහිපත් කරලා යంత్ర මන්ත්‍ර කරන අය ඒ විතරක් නෙවෙයි කවියකුත් මට මතක් වෙනවා ඔබට මතක හිටියේ මම මෙහෙම කිව්වහම අහසට අත ගහපු ගුරු පොළවට পায় ගහපු ගුරු සක්වල වට ඇවිදි ගුරු විස පෑගූ තිලෝ ගුරු. දැන් බලන්න. බුදුහාමුදුරන් ගුණ දැන් අර සෝ හන් නමෝ භගවතු මගේ নমස්කාරය බුදුරජාණන් වහන්සේට වේවා. ඒ බුදු ගුණ සිහිපත් කරමින් මොනවා හරි සතෙක් දෂ්ට කළාම අර බුදු ගුණ සිහිපත් කරලා කකුලෙන් අනික් කකුලෙන් පාගනවා. ඉතින් බුදු ගුණ වල බලයට අර විස පොළවට යොමු වෙලා යනවා ශරීරයෙන් බැහැර වෙලා යනවා. ඉතින් සමහර ප්‍රදේශවල තියෙන එක කාලයකට මේ සර්පයෝ වතු වලට, ගෙවල් වලට එනවා කැලේ ඉඳලා. අන්න ඒ කාලෙත් මිනිසුන් මොකද කරන්නේ? ඛණ්ඩ සූත්‍රය සජ්ජායනා කරනවා. සමහර තෙල් බෙහෙත් හිඳින වෙලාවල් වලදී සර්පය එළියට එනකොට ඒ තෙල් බෙහෙත් වල සර්ප තෙල් වලදී තෙල් හිඳින පිරිස් කරන්නේ ඛණ්ඩ සූත්‍රය දේශනා කරනු ලබනවා. ඉතින් පින්වත්නි මෙතනදී අපිට බුදුරජාණන් වහන්සේ දේශනා කරනු ලබන්නේ ඛණ්ඩ සූත්‍රයේ මුල් කරගෙන මෛත්‍රී භාවනාව පිළිබඳවයි. මේ ලෝකයේ තියෙන සත්ත්ව කොටාස හතරට අණ්ඩජ, ජලාබුජ, සංසේජජ, ඕපපාතික. තවත් විදිහකට කියනවා නම් බිත්තර වලින් උපදින සත්ත්වෝ, කුසක් තුල උපදින සත්ත්වෝ, ඒ වගේම රොඩු කුණු පල්ලෙන උපදිතන් වල උපදින සත්ත්වෝ, ඔබත් මමත් දැකලා නැති ඕපපාතික සත්තු කියන සත්ත්ව කොටාස හතරටත් මෛත්‍රී කළ යුතු බව උගන්වනු ලබනවා. ඒ විතරක් නෙවෙයි මෙතන මේ කන්ද සූත්‍රයේදී ඉගැන්වුවේ සර්ප කුල හතරක් අපි කියවනේ විරූපක්ෂ විරූපාක්ෂ කියන සර්ප කුලයට ඒ වගේම ඒරාපත කියන සර්ප කුලයට ඒ වගේම චබ්බ්‍යාපුත්ත කියන සර්ප කුලයට කන්හා ගෝතමක කියන සර්ප කුලයට මෛත්‍රිය කරන්නට ඕන මෙත් වැඩි යුතුයි කියලා. දැන් මේ මෙත් වැඩිීමේ සිතුවිල්ල අපි ගත්තාම ආනිසංස වශයෙන් උත් ආනිසංස 11ක් ලැබෙනවා. මම ඒ කාරණයක් මෙලි මතක් කරන්නම් වචන වශයෙන් ඔබ මතකේ තබා ගන්න පින්වත්නි මෙත්තානි සංසසූත්‍රයේ සඳහන් වෙනවා සුඛං සුපති සුඛං පටිබොජ්ජති නපාපකං සුපිනං පස්සති මනුස්සානං පියෝ හෝති අමනුස්සානං පියෝ හෝති දේවතා රක්කාන්ති මේ ආදී වශයෙන් මේ වාසනාවන්ත පින්වත් පිරිස දන්නවා මෛත්‍රී භාවනා වඩපුවාම සැපසේ නිදා ගන්න පුළුවන් ඒ වගේම සැපසේ අවදි වෙන්නටත් පුළුවන් ඒ වගේම ලාමක සිහින දකින්නෙත් නැහැ. ඒ වගේම මිනිස්සුන්ට ප්‍රිය වෙනවා, දෙවියන්ට ප්‍රිය වෙනවා. ගිනි විස අවි ආයුධ වලින් කරදරයක් වෙන්නේ නැහැ. වහ වහ තුවටන් චිත්තං සමාධියති වහ වහ සිත එකඟ වෙනවා මුකවන්නෝ පසීදති මුහුණ බොහොම ලස්සන ප්‍රියමනාප බවක් පත් වෙනවා අසම්මූල් හෝ කාලං කරෝති නොමුලාව සිහිය විකාරයටපත් වෙන්නේ නැතුව කාල යාත්‍රා කරන්නත් පුළුවන්. හැබැයි ඔය ආනිසංශ 10ම මේ ලෝකේ. තව එකක් තියෙනවා උත්තරින් අපපටි විජ්ජන්තෝ බ්‍රහ්ම ලෝකූපගෝ හෝති. මේ ආත්මේදී රහත් නොවේ නම් මරණින් මතු බබ ලෝකයක උප්පත්තිය ලැබලා රහත් භාවය ලබා ගන්නට පුළුවන්කම ලැබෙන බව බුදුරජාණන් වහන්සේ දේශනා කරනු ලබනවා. පින්වත්නි දැන් මේ විදිහට කල්පනා කරලා බලනකොට මේ ශාලාවේ බණ අහන ඔබත් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සුදේශීය සේවයේ මගින් බණ අහන රටේ වාසනාවන්ත පිරිස සමස්ත ලෝකවාසී බණ අහන පින්වත් පිරිස හිතේ තැම්පත් කරගන්නට ඕන හිතට අද ධර්ම දේශනාවෙන් එකතු කරගන්නට ඕන අපි ජීවිතේ එක දවසක ඒ කියන්නේ දවසක් පාසා විනාඩි 10ක් හෝ මෛත්‍රී භාවනා වැඩි යුතුයි ඒ සඳහා මම මුල් කරගෙන තමන් තම ආත්මය මුල් කරගෙන මම නිදුක් වෙම්මා නිරෝගී මාසුවපත් වෙම්මා ඒ වගේම මා මෙන්ම සියලු සත්වයෝ සියලු සත්වයෝ කියනකොට අපි කන්ද පරිච්ඡේදය කියපු සත්ත්ව කොටාස සියල්ලා හිතට යොමු කරගෙන නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා කියලා මේ විදියට හිතේ ගොඩනගාගෙන මෛත්‍රී පතුරවගෙන බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා විසින් වැඩනිවි සැනසී පැමිණවදාල ජාතියක් ජරාවක් ව්‍යාධියක් මරණයක් නැති සදාකාලික සැප ඇති උතුම් වූ නිවන මේ හැම දිනාටම සාත් සාත් වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. සාදු සාදු. හැම දිනාටම තුනුරුවන්ගේ දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු. ශාසනාව පැවැත්වූ දේශකයාණන් වහන්සේ ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ භාෂා අධ්‍යන පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කැලණිය චිත්තභ්‍යාස සංවර්ධන හා පරිවේෂණ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති පූජ්‍යපාද උතුරාවල ධම්මරත්න ස්වාමීන්ද්‍රයන් වහන්සේ. උන්වහන්සේටත් නිවන් වූ ශාසනික කටයුතු තව තවත් ඉටු කරන්නට ශක්තිය ධෛර්ය නිදුක් නිරෝගී සුවය තුනුරුවන්ගේ ආශිර්වාද ලැබේවා කියා ප්‍රාර්ථනා කරමු සාදු සාදු සාදු මෙම ධර්මදේශනාවේ සංයුත් පැටියකෝ කැසට්පටියක් ඔබට අවශ්‍ය නම් ඒ පිළිබඳ වැඩිදුරතුරු මෙම දුරකථන අංකයෙන් විමසා දැනගන්න 011130